රතු 8යි විනාඩි 34යි දැන් වේලාව. මුවන් පැලස්ස මුවන් පැලස්ස මුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න. සාදර අනුග්‍රහය ඔබත් හදන රටත් හදන ජාතික ලොතරැයි මණ්ඩලය දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය. දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය. වෙදමාමා වෙදමාමා නැද්ද ගෙදර? අන්න අම්මා ඔයාලට කෑම හදාගෙන ඇවිත්. මේ මං කීව නේද? මට කිසිම කෑමක් බීමක් ආරච්චිලා ගෙදරින් ගේන්න එපයි කියලා. ඇයි? ඇයි කියන්නේ මට දැන් හොඳටම සනීපයි. මගේ ඇඟේ තිබ්බ වේදනාවල් සේරම කොහෙන් ගියාද කියලා මන් දන්නේ දැන් මට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. මේ ඒ වුණාට වෙදසියා කිව්වේ තව මාස දෙක තුනක් යනකල් බයිසිකල් පදින්නවත් එපා කියලා නේද? ඒ වුණාට මං අදම කියනවා වෙදසියට දැන් මං ලෙඩෙක් නෙවෙයි. මට දැන් ඕනම තැනකට යන්න දෙන්න පුළුවන්. මට ලෙඩුන්න දෙන කෑම්බීම ඕනෙත් නැහැ කිය. මේ සෙල්ලම් කරන්න එපා නාමල්. ඔයාට තාමත් බෑ කෙලින් ඇවිදින්නවත්. ඇයි මට බැරි? හා ඕම් බලාගන්න මං කෙලින් ඇවිදින්න ඇති. <laughs> කකුල එක්ක වගේ හරහාට ඇවිදින්න. <laughs> පොඩට ඉන්නම්මා. මේ ලෙඩට ඔය කෑම එපාලු. අම්මට කියන්න මට දැන් පුළුවන් පහල කඩවීදියට ගිහින් මොනවා හරි ඔය කඩචෝරු කාලා දවස ගත කරන්න. රස්සාවක් හම් වෙනකල් මම මේ ඉන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ මං යනවා. ඒ කියන්නේ දැන් මාස ගාණක් මට කීවේ කීයට ගියත් මේ මුවන් පැලැස්සයි මාවයි දාලා යන්නේ නැහැ කියලා නේද? නමුත් මං මේ කියාපු දේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා බිසෝ. මට දැනගන්න ඕනේ. කොහොමද මේ වෙනස් වීම උනේ කියලා. ඔහොම ඉන්න අම්මා. මේ කෑම බීම සීතල වෙනවා දුවේ. ලෙඩෙකුට සීතල වෙච්ච කෑම දෙන්න හොඳ නැහැ. මේ මේ කියන්ට මම දැන් ලෙඩෙක් නෙවෙයි කියලා බිසෝ. ලෙඩෙක් නෙවෙයි කියන්නේ කොහොමද? කෙලින් ඇවිදින්නවත් දරුවෝ ඉන්නකොට. ඊ අර මාව අල්ලගෙන ගිය හොරු මගේ කකුල් වලට ඇටකටු වලට ගහපු පහරවල් තාමත් ටික ටික රිදෙන හින්දායි. මේ ඒ වුණාට ඒ ගැන බයෙන් තෙපයි කියලා අපේ වෙදසියා මට කීවනේ. මේ බරකුක්ක පැනලා එළියට යන හින්දා. තව ටිකක් කොහොම ඉන්න අම්මා? ඒ පාරේ යන මිනිස්සු බලන් ඉන්නවා. එයි මම මේ කෑම තියාගෙන මෙතන ඉන්නේ කියලා. ඉතින් ඒ අයට කියන්න තම තමන්ගේ වැඩක් බලාගෙන යන දේවාලක යන්න කියලා. ඒ උනත් බලන්න ඔය උපදූප හොයන්නේ කවුද කියලා. අපේ තරහකාරියෝ දැක්කද අම්මව ගේට්ටු ළඟ ඉන්නවා. නැත්නම් කීප දෙනෙක්ම බලා හිටියා. දැන්වත් මේ ගේට්ුවේ ඉබ්බ ගලවලා මට ඇතුළට එන්න ඉඩ දෙන්න දුන්නේ. කොහොමද දැන් මුදියාගේ හරි අපච්චි හරි මේ පැත්තට ආවොත් එහෙම අපි මානස ගාන කන්රතන ඉන්න නාමෙල්ව අතටම අවුවේ කියලා. අන්න ඇහුණත් නාමෙල්. ඒ කියන්නේ වාට දැම්ම හතුරන්ට පේන්න එළියට එන්න බෑ කියන එක නේද? මේ කියන්නේ මට තව කාලයක් යනකල්ම මේ හැංගිමුත්තම කර කර ඉන්න කියලාද? ඈ මේ මගේ නිදහස් නිවාර ජීවිතේට කොහොමද මේ වගේ අවහිර බඩකට තහංචි බැන්නේ මන් දන්නේ නැමේ මන්නේ ඒ කාටවත් ඉන්සනු කර ජීවත් වෙන අපි දෙන්නටම මේ වගේ දේවල් අනේ මන්නේ කරුණා කරලා ඔය අඳීම නතර කරන්න කොහිනි වෙනකේ මේ පැත්තට එනවා. ඒ එන්නේ මම මේ ගේට්ටුව ගාව ඉන්නවා කියලා ආරංචි වෙලයි. මං ඔය කොයිනිගේ ඕපදීප හැවිල්ල කැලෑපත්‍ර ගහන එකට ඔකිට හොඳ මට බෑ මේ කාන්න පිකන් තියාගෙන මෙතන බලා ඉන්න. අනේ අනේ මිනිස්සු බලා ඉන්නවා. මොකද්ද මේ වෙන්නේ කියලා? ආ වෙදමාම එනවා. අනේ වෙදමාමේ මාමවත් මේ ගේට්ටුව අරින්ද? ආ ආ ආ ආ Ko, ko, ko. Ah, ah. Ah. මොකද කියන්නේ? මං ගිහින් කෑම ගන්නට දෙපාද? මං කීවනේ ආරච්චිලගේ ගෙදරින් ගෙන කෑම් බීම් මට එපයි කියලා. ආයෙත් මං ඒක වෙනස් කරන්නේ නෑ බිසු. අප්පච්චි අපට විරුද්ධ වුණාට අම්මා අපිට හොඳයිනේ. හරි ඉතින් ඒ හොඳින් ඇති වැඩේ මොකද්ද? ආරච්චි මාත්‍ය හුම් කිව්වම ඔයාගේ අම්මා වෙවුලනේ. ඒ කියන්නේ අපේ ගෙදරින් ගෙන කිසිම දෙයක් ඔයා බාරගන්නේ නැහැ කියලාද? ඔව්. වාගේ අප්පච්චිට කිසිම වැරද්දක් නොකරපු මාව නිකන් බල්ලෙක් තරමටවත් තකන්නේ නැත්තම් මං කොහොමද මේ ගෙදර හදලා එවන කෑම් බීම ගන්නෙ? හරි හරි හරි මට තේරුණා. ඔයාගේ හිතේ තියෙන තරහ මොකද්ද කියලා. නෑ නෑ නෑ නෑ. මගේ හිතේ කිසිම තරහක් වෛරයක් නෑ බිසෝ. නමුත් මං කැමති නෑ ඔයාගේ අප්පච්චිට. මං අවුරුදු කීපයක් දුක් විඳලා කරපු සේවාවන් අබමල් රේණුවක් තරම්වත් ගණන් ගන්න නැතුව මාව රස්සාවෙන් දොට්ට දැම්මා. ඒ විතරක් නෙවෙයි. මාව නැති කරන්න බලා ඉන්න මුදියක් එකතු වෙලා ඉන්න කෙනත් මම කැමති නෑ. අපච්චි නරක අතට හරවගන්නේ මුදිය මාම නේද? ඔයාගේ අපච්චි පොඩි ළමයෙක්ද? ඈ? වයස මෝරුපු ගම්මුලා දෑනියෙක් නේද? ඒ වුණාට අප්පච්චි ජීවත් වෙන්නේ 19 වෙනි සතවර්ෂයකට එහා යෝගී කෙනෙක් වගේ. ඔයාම නේද මට කියලා දුන්නේ. ඈත අතීතයේ එක මිනිහෙක් මැරික් ගල් වලට පයින් ගහලා හරේ තියාගත්තු ලණු අඹරන හනමිටි අහකොනදා ඒකම කරගහගෙන ගෙදර ගිය කතාව. මගේ අප්පච්චිත් අන්න ඒ වගේ. මෝඩකම් කරනවා. උන් දැට ඕනේ මහා ලොකු නමක් තියෙන යල් පැනපු ආර රැක ගන්නටයි. උන්ද ඔයාගේ උගත්කමවත් අවංකකමවත් කරපු සේවයක් නෙවෙයි දැන් සලකන්නේ. ඔයා ආවේ කොහෙන්ද? කාගේ කවුද? ඔයා කොච්චර ලොකු සල්ලිකාරයෙක්ද? ඔන්න ඔය වගේ දේවල්. ඒ ඇති, ඒ ඇති. ඒ සේරම මම දැන් අවුරුදු ගණනාවක් තිස්සේ තේරුම් ගත්තා බිසෝ. මං ඔයාගේ අප්පච්චිව වැටිලා හිටිය ප්‍රපාතයෙන් ගොඩෙන්ට වීරයෙක් වගේ අත දුන්නා. කවුද මිනිහෙක් පෙත්සමක් ගහලා වාගේ අප්පච්චි පගාව අරන් ලක්ෂ ගාණක් හම්බු කෙරුවයි කියලා ආදායම් බදු ප්‍රශ්නයක් ගෙනාව මතකද ඔයාට? හ්ම්? වතු පිටි වලින් ලැබිච්ච ආදායම සේරම හොරු ගසා කෑව මතකද? දන්නව නාමෙල් මම දන්නවා. ඔයා නොහිටින්ද මේ වෙනකොට අපි මේ මුවන් පැලැස්සේ නැහැ. ඒ සේරටම ඉස්සරහට ගින් කටයුතු කරපු මේ නාමෙල් කියන දුම්බරින් ඇවිත් මේ ඉස්කෝලේ ඉගෙන ගන්න ආපු මට දැන් යන්නේ නම නෑ බිසෝ. අනේ මට සමාවෙන්න නාමේ. නෑ නෑ නෑ. ඔයා නෙමෙයි මේකේ වැරදිකාරයා බිසෝ. මමයි මේ ප්‍රශ්නෙට මුල් වුනේ. ඔයා ඉස්කෝලේ විභාගවලින් අන්තිමට වැටලෙයි කියලා මතකද? එපා. එපා එපා ඒව ගැන කියන්නේ. මගේ පපුව පැලෙන්න ඒව මතක් වෙනකොට. නමුත් මේව නොකියම බෑ බිසෝ. මට කනගාටු මම ඔයාගේ අප්පච්චිට කරපු සේවාවල් සේරම දැනගෙන හෝ නොදැන හෝ මාව නැති කරන්න බලන් ඉන්න මුදියා එක්ක එකතු වෙලා ඉන්න එක මගේ හිතට ලොකු වේදනාවක් බිසෝ. මන් දන්නවයි. ඒ විතරක් නෙවෙයි බිසෝ. එදා අපි උරුපදින්ට ගිය දවසේ රොටිය මට රහසක් කියවා. ඔයාට කියන්න එපයි කිව්වා. අනේ මොකද රහස? හරි නෑ නේද? කියන්න එපයි කිව්ව රහසක්. එලිදරව් කරන එක? හ්ම්. ඔව් මම පිළිගන්නවා ඒක. අම්මගේ කිසිම සත්‍යයක් නැත්තේ උන්දත් කෑම අරගෙන අපහු ගියාද මන් දන්නේ. ඔබ බලන්න. ඒ වගේ. එහෙමනම් හොඳයි. ඔයාගේ අම්මා තේරුම් ගනීවි මම මේ මුවන් පැලැස්සට ඇවිල්ලා මෙච්චර කාලයක් දුක් විඳේ කාගේවත් බත් කන්ටවත් කාගෙන් හරි තුට්ටු දෙකේ පඩියක් ගන්නටවත් නෙවෙයි කියලා. මාත් හිතකය හයිය තියෙන මිනිසෙක්. මටත් තියෙනවා ආත්ම ගෞරවය කියන උදාර හැඟීම. ඒ කියන්නේ මාව දාලා යන්නද කල්පනාව? <laughs> එහෙම හිතුවනම් මම මෙහෙන් පිට වෙලා ගියන් හුඟක් කල් බිසෝ. මම පොරොන්දු වෙනවා. මම ඔයාව කවදාවත් අමතක කරන්නේ නෑ කියලා. ඒත් ඒ මතක තිබීමත් ආදරයත් හිමිහසත් ආලවන්තකමත් සේරම අපි දෙන්න ජීවත් වෙනකල් පවත්වාගෙන යන්න බෑ බිසෝ. ඇයි බැරි? බැරි ඔයාගේ අප්පච්චි අර පරණ හානකෙන්දි මිටියටම යට වෙලා ඉන්නවා. උන්ද ඒක අහක දාන්නේ නෑ. කොච්චර වටිනා මැණික් ගලක් පයට පෑගුණා. අහනේ අන් කවුද ඔන්න දැන් ඉතින් මං හැංගෙන්න ඕන. මගේ පණ රැක ගන්න. එපා එපා එපා හැංගෙන්න. ඔය ඔහොම මිඳගෙන ඉන්න. ඔය ආපු කාට හරි මං කතා කරන්න. කෝ මගේ අම්මා. උන්දත් පේන්නේ නැහැ. භාගදාපි ගේට්ටු ඇරියේ නැති හින්දා අපෝ ගියාද දන්නේ නැහැ. කොයි එකටද මං ගිහින් බලන්නද? ඒක හොඳද? තත්තකින්ම හොඳයි. යන්න යන්න. මාගෙන තකන්න එපා. ඒ වුණාට එළියට නම් එන්න එපා හොඳද? දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය. දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය. ඇයි? දුව බය වුණා? මම මේ පුතා එවාපු අලුත්ම කාර්යක ආපු හින්දා සද්දෙන් කාගේ කාර්යකද කියලා අඳුනගන්න බැරි වුණා මම <laughs> ඔව් අපේ වෙදරාලාමේ ඇතුලේ ඉන්නවද? වෙදසිය ලෙඩෙක් බලන්ට ගියා. හින්ගක් බලන්ට මේ අලුත්ම කාර්කේ ලස්සන. <laughs> බොම වටිනා කාර්කයක්. බලන්න ඒ කාර්කේ ලස්ස හ්ම් හ්ම් මෙන්න මේකේ මේකේ ටිකක් ඇතුළට එවිලා බලන්න අලුත් කාර් සුවඳ සීට් වල ඉඳගත්තාම නිකන් විල්ලුද යහනාවක ඉඳගත්තා වගේ ටිකක් හිටගෙන බලන්න කිව්වේ අපෝ මට බෑ මාම වයිලන්ට් කාරියක් නෑ දුවේ මම පිටමිනියෙක් නෙවෙයිනේ ඉංගක් ඉඳගෙන බලන්ට. මම මාම කෙනෙක් නේ. ඒ වුණාට මට බෑ. ඔය කාර් එක ඇතුලේ ඉඳ ගන්න නම් බෑ මාමා. තිරිමල් <laughs> පුතා මේක මෙහාට එව්වේ ඇයි? ආරච්චි මස්සිනාගේ ඔය දූගේ ගමන් බිමන් යන්ටත් එක්කයි දුවේ. ඒ හින්දා කිසිම බයක් හැකක් නැතුව ඩිංගක් මේ කාර් එකට නැගලා බලන්ටකෝ. තරහින් තේපා මාමා. ඒක නම් මට බෑ කරන්න. මට අද හුඟක් වැඩ තියෙනවා කරන්න. මාමා මං යනවා. අල්ලා දාන්තේ වැඩ සේරම. ඇති ඔය දූ අවුරුදු ගානක් තිස්සේ දහදුක් විඳ විඳ අනුන්ට පැහැදි. සෝ දූට පුළුවන් රජ කුමාරියක් වගේ මේ මුවන් පැලැස්සේ රජ කරා. තේරුණාද? මගේ වැඩ කරගන්න මං යනවා මාමා. යන්න එපා යන්න එපා. බලන්න බලන්න මේ මේ අල්ප කාරකේ ලක්ෂණ පාට දිහා බලන්න. මේ කාරක ස්ටාර්ට් කෙරුවම සද්දෙක් අනිත හෙන්නේ නැති ගන්න. අනේ ඩිංගක් කාරකට නැගලා මේ සීට් එකක වාඩිලා බලන්ටකෝ. ඊට නිකන් විල්ලුදාසනයක ඉඳගත්තා වගේ ඇඟට දැනෙන්නේ. මේ අහන්ට මාමා මං ඇයි මේ වෙදසියාගේ ගෙදරම නැවතිලා ඉන්නේ? සාසනීපෙකට බේත් ගන්නනේ. මං අහන්නේ මොකද්ද ওই දූට තියෙන ලෙඩේ? මට නම් පේන්නේ කිසිම ලෙඩක ලකුණක්වත්. මාම වෛද්‍යවරයෙක් ලෙඩෙකුගේ රෝග අඳුන ගන්නට. මගේ පුතා සිරිමල් අඳුනනවා කොළඹ ඉන්න දොස්තරලා සේරම. ඒකයි ලෙඩ ගැන මන් දන්නේ. මාමා දැන් ගිහින් වෙදසිය මුණ ගැහෙන්නකෝ. නෑ. ඉහි මිනිස්සයාට පෙන්වන්නට නෙවෙයි මගේ පුතා මේ අලුත්ම කාර් එක මේ මුවන් පැලසට එව්වෙදුවේ. අනේ අම්ම පැත්ත. මේ ගේට්ටුව වහලා ඇතුළට යන්න ඕනි මාමා. දැන් වෙදසීයා මට කිව්වේ මේ ගේට්ටුව කොයි වෙලාවකවත් ඇරලා තියන්න එපා කියලා. ආ. ඇයි කියන්න දැන් මන් දන්නවා. ඔර හතුරු වැඩි හින්දායි මේ ගේට්ටුව නිතරම වහගෙන ඉන්නේ මාමා. ඒ වුණාට මීට කලින් මෙහෙම වහලා තිබ්බේ නෑ නේ. ඒ කාලේ වගේ නෙවෙයි දැන් මේ මුවන් පැලැස්ස. යම් ගානහාරලා ගත්තේ ගන්න කුණු දෙරම ඇති. මොනවද මාමා කීවේ? නෑ මුකුත් නෑ. ඒ කවුද මට කිව්වා අර නාමල් වගේ මිනිහෙක් මේ වෙදගෙදර නැවතිලා ඉන්නවයි කියලා. ඒක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. මිනිහා හොරේ. අනේ හරියට දවල් වෙලා. වෙදසිය මට වැඩ වගයක් කරන්න කිට. මම වතුර ගෙන නැකන්. ඒ කියන්නේ මට මේ ගේට්ටුවෙන් එළියම ඉන්න කියලාද? ඈ? ඔව් මාමා. මම වතුර ගේන්නම් ඉක්මනට. ඉරිමල් මේ අලුත්ම කල්වේ මේක දැක්කම බිසෝගේ හිත අකෙල්ලෙක් නම් මනමාලයට වඩා කාර් එකට කැමති වෙනවා අවද හරි අර දිගා මඩුල්ල හාබන් පැත්තට ආවොත් මොකද වෙන්නේ? මම මෙච්චර මේ තවලන්න මේ සාතරේට තියෙන වස්තු කම්බරාව මගේ පුතාගේ දෑවට අරගෙන දෙන්න ඕනේ. වතුර ගේන්ට ගියා ගියාමයි විසෝ පේන්ටවත් යන්නේ කෑම බීම අරගෙන. ඇයි ඉතින් එළියේ ඉන්නේ? ගේට්ටුවෙන් ඇතුළට ගත්තේ නැද්ද පිසෝ? පිසෝ මට වතුර වීදුරුවක් අරන් එන්නම් කියලා ඇතුළට ගියා ගියාමයි ආවේ නෑ එළියට. අපෝ. පිසෝගේ හැටි කවුද නොදන්නේ? ඔය නිමැනික තරහද පිසෝ එක්ක? ඔය නාමල් මහත්තයා අපේ ගෙදරට තමයි මුලින්ම ආවේ මට ටියුෂන් දෙන්න. ඒක දැකලා බිසෝයි ලොකු මැනිකේ ඉරිසියාවෙන් ඒ මහත්තයා ඒගොල්ලන්ගේ ගෙදරට එක්ක ගියා බිසෝට උගන්වා ගන්නට. කොයිතින් උන්දට හරි ගියා. ඒ කතාව මම දැනගෙන හිටියේ නෑනේ කොයිනේ. ඒ කියන්නේ බිසෝයි කොයිනියයි දෙන්න තරහක්. ඈ? මගේ ඇති තරහක් නෑ මාමා. ඇසූ මම මහ නරක එකියක් කියලා හැම තැනකම කියලා. බිසෝටයි නාමීටයි කවුද මන් දන්නේ කැලෑ පත්තර ගැහුවනේ. ඉතින් බිසෝයි ලොකු මණිකේ හිතන්නේ මම ඒවා ලියාලා කුඹුක් ගහේ ඇලෙව්වේ කියලා. ඔහේ පලච්චා. ඇයි ඉතින් නාමෙල් ඒ කාලේ කොයිනිට වඩා බිසෝට ලං වුනේ? ඈ? ඔය ළමයාත් ලස්සන ළමයෙක්. <laughs> ඒ වුණාට මගේ අප්පච්චිට ආරච්චිල පට්ටන්නේ ලොකු වස්තුවක් නැහැ. ඉදන්නවා. ඒ ආරච්චි මාමා පගා ගහලා හම්බ කරාපු හැටි. මට පරක් වෙනවා මාමා. මං යන්නම්. පොඩක් ඉන්න කොයින. දැන් කෝ ඒ නාමිලා. අනේ මන් දන්නේ <laughs> පංගුවා කියන මිනිහා බිසව අමාරුවේ දාලා පැනලා ගියා කියලා. <laughs> මං යන්නම් මාමා. උඩකට නවතින්න ළමයෝ මම මේක අහන එක හරින්නේ නෑ නමුත් ඒ නාම්බා පිසූට ඉනාබේ දීලා වශී කරගත්තයි කියලත් මිනිස්සු කියනවා ඒ නාමයේ සෑර ඔය භූත විද්‍යාව විශ්වාස කරන කෙනෙක් නෙවෙයි අයි පංගුවක් මිනිස්සු කියන්නේ බිසෝගේ අම්මා අර මහගලේ කට්ටඩියගෙන් ඉනාබේ තරන් දීලා ගුරුකම් කරලා නාමෙල් වල්ලගත්තයි කියලා මොනවා ලිසෝගේ අම්මා නාමල්ට ඉනාබේ දීලාලු අල්ලගත්තේ. නෑ නෑ. ඒ ඉනාබේ තරන් දීලා බිසෝට නාමෙලා වශී කළා දුන්නලු. <laughs> කොයික හරි කමන්නේ බිසෝට උගම වෙලා මදි. මං යනවා මාමා. ඒ ඉතින් දැන්වත් ඒ තරහ මරහ අත්තරලා බිසෝ එක්ක යාළු වෙන්නේ නැත්තේ කොයිනි? ආපෝ. ඒ යාළු කමෙන් කමක් නැහැ. අපේ ඉස්කෝලේ ගිය කාලේ නාමෙල් මාව කසාද බැඳගනී කියලා බැන්ද වෛරේ තාමත් පැසෝනු ඇති. මේ මාම දන්නවද? බිසෝට කවුද ලියාපු කවි කොලයක අන්තිමට අහලා තිබ්බ ප්‍රශ්න ගැන? හැබැයි ඔන්න මන් නෙවෙයි ඒක ලීවේ. මොකද්ද අන්තිමට ලියා තිබුණේ? ඈ? নানা ප්‍රකාර දේවල් ලියලා තිබුණා මුදියා මාමා. අන්තිමට රියලා තිබුණා කුසේ සිටින දරුවා කාගෙද බාරි රුවන් පැලස්ස සාදර අනුග්‍රහය ඔබත් හදන රටත් හදන ජාතික ලොතරයි මණ්ඩලය. දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරයි මණ්ඩලය. දැන් සතියට දින දෙකක් දිනුම් අදින වාසනා සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජාතික ලොතරයි මණ්ඩලය. අද රඟපෑවෝ රම්‍යා වනිගසේකර රත්නාලාල්නී ජයකොඩි ඉනෝකා බොතේජු උලපනේ ගුණසේකර රෝහණ සිරිවර්ධන සහ කමල් දේශප්‍රේම නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලා කලාශූරී මුදලි නායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනය සත රත්වි නවයට තවත් විනාඩි තුනක කාලයක් ඉතුරුව තිබෙනවා